ආනන්ද මහින්කන්ද මහත්මයා සෝනන් තරන් සර්ණයි මේ ඇත්තට මේක මේ පොඩි ප්‍රායෝගික දෙයක් මම අහන එකට කෙලිම අදාළ නැහැ. දැන් අපි දහිතන්න අපි සාමාන්‍යයෙන් පන්සල ගිහිල්ලා පූජාවක් කරනවා. ඒ අවස්ථාවේදී අපි කටින පූජාවක් කරේ මොනවා හරි කරන අවස්ථාවකදී අපි නිතරම කරන දෙයක් නිසා නේද පන්සල් අරගෙන ඉතින් අපි අර බුද්ධ පූජාව පූජා කරනවා. දිගටම ඉතින් ගාථා කියනවා. ඉතින් මම කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඒ පන්සිල් අරගෙන ඊර්ෂණිකව ඉක්මනට හිතෙන් ඒක ඒ පූජාව ඉවර කරලා මම ඒ වෙලාවේදී භාවනා කරනවා. ඒකට හරි බේසි එක. ඒ අස්සවිම ඒ කාලේ හොඳට තියෙනවා ඉඳගෙන ඉන්නේ. ඒ වටපිටාවක් තියෙනවා. හැබැයි ඉතින් අර මම ඒ වෙලාවේ අර අපි සමූහයත් එක්කලා නැහැ. මොකද දැන් සමහරවිට ස්වාමීන් වහන්සේවත් හිතෙන්න පුළුවන් මොකද මේ මිනිස්සයා මේ භාවනා කරන්නේ මේ මෙතන ගාත කියන වෙලාවේ කියලා. ඒතර ඕක මගේ හිතේ ගැටෙනවා දැන් ඉතින් ඕක මේක හරි එකක්ද මම මේ කරන්නේ. නමුත් මට හරි ලේසි ඒ අවස්ථාවේදී භාවනා කරන එක. ඒ එහෙම දෙයක් කොහොමද අපි ගලප ගන්න එක වැරදක්ද නැත්නම් ඒකට ඒක සුදුසු දේ අවස්ථාවේදී එහෙම දෙයක් කරන එක අනිත් කට්ටියට විරුද්ධ විරුද්ධව නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ එකක් කරනවා තව එකක් කරනවා. ඉතින් ඒක කොහොමද අපි දක්ෂ වෙන්නට ඕන සම්මත ලෝකයක් එක්කලා අපි පවතින්නටත් දක්ෂ වෙන්නට ඕන. අපේ ආධ්‍යාත්මික සංවර්ධනයට බාධා නොකර ගන්නටත් ඕන. ඉතින් ওই දෙපැත්තම හරීම සමතුලිතව කරගෙන යන්න ඕනේ. සමහර වෙලාවට අපි ආධ්‍යාත්මික සංවර්ධනය ගැන උනන්දු වෙනකොට අපි අර සම්මත ලෝකයේ ඇවතුම් පැවතුම් වලට වඩා පටහැනි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට සම්මත ලෝකයේ තුල යම් යම් අරුබුද මතුවෙනවා, ගෂ්ඨන මතුවෙනවා, චෝදනා මතුවෙනවා. එහෙම ප්‍රශ්න එනවා. ඊට පස්සේ ඒක ගණන් ගන්නේ නැතුව අපි යන්න ගියන් පස්සේ අපේ මනස තුල යම්කිසි හිතුවක්කාරකමක් වැඩෙන්නට පුළුවන්. ඒකත් එක්කලා. ඉතින් ඒව හරීම ප්‍රවේශමෙන් ඕන තෝරගන්න එතනදී හැබෑවටම චිත්ත ඒකාග්‍රතාවය සහ ඒ ගුණය දියුණු කරගන්න මම උත්සාහ කරනවාද එහෙම නැත්නම් මොකද්ද ඇත්තටම ඇති වෙන මානසික తත්වය කියන එක යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඉතින් එහෙම ප්‍රත්‍යවේක්ෂා කරමින් අර සමස්ත සමාජයේ අදහස ආකල්පය මොකක් වුණත් මේකෙන් මට යහපතක් කරන්න පුළුවන් අනිත් අයටත් හොඳ මාර්ගෝපදේශයක් ලබා දෙන්න පුළුවන් කියලා Tamanට දැනෙනවා නම් ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයට මේක උදව් වෙනවා කියලා පෙනෙනවා නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් අර සමස්තය ව්‍යාකූල වෙනවා කියලා. දැන් මොකද අපිට සමහර දේවල් සංස්කෘතිකමය වශයෙන්, පාරම්පරික වශයෙන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයකුත් තියෙනවානේ. උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ අපි හිතමු දැන් පොඩි දරුවෝ. ඒ පොඩි දරුවෝ පන්සලට ගිහිල්ලා ඒගොල්ලෝ එකට ગાතා කියන්න ඕන, එකට වඳින්න ඕන, හාමුදුරන්ට අනුකූල වෙන්න ඕන. එතකොට අපි ඊට වඩා වෙනස් දෙයක් කරනකොට ඒක හාමුදුරන්ගේ මනසටත් ගැටුමක් වෙන්න පුළුවන්. අනිත් දකින තරුණ පිරිස් වලටත් ඒක අමුත්තක් වෙන්න. එතකොට ඒගොල්ලෝ වෙන වෙන විදිහට ඒගොල්ලෝ කැමති කැමති විදිහට දැන් උදාහරණයක් හැටියට පහුගිය කාලේ එහෙම ප්‍රවණතාවයන් ඇති වුණා. උදාහරණයක් හැටියට දැන් ඔන්න ඇතම් ස්වාමීන් වහන්සේලා කියා දෙනවා සිල් ගන්න ඇඳුම ප්‍රශ්නයක් නෑ ඒක සුදුම වෙන්න ඕන නෑ උතුරු සලුවක් අවශ්‍යම නෑ පන්සලට යන්නම ඕන නෑ දැන් එතකොට මේ කතා හරියේ කියන ඒවා gedara ඉඳගෙනත් සිල් ගන්න පුළුවන් හැබැයි gedara ඉඳගෙන සිල් ගන්න පුළුවන් කියන එක ප්‍රායෝගිකව කතාව හරි නමුත් හැමදෙනාම පොයටවත් පන්සලකට යන්නේ නැතුව gedara ඉඳලා සිල් සමාදන් වෙන්න පටන් ගත්තොත් අර පන්සලට එකතු වෙලා හාමුදුරුවන්ගේ මৌলিකත්වයෙන් එහෙම නැත්නම් හාමුදුරුවෝ මৌলিක වෙලා හෝ නොවි හෝ සාමූහිකව දීර්ඝ කාලයක් බෞද්ධ හැටියට එකතු වෙලා පවත්වාගෙන ආපු මේ සාමූහික සංස්කෘතික වැඩපිළිවෙල අපිට ගිලිහිලා යනවා. දැන් අපි මුස්ලිම් ජනතාව ගත්තන් පස්සේ ඒගොල්ලෝ යාඥා කරන්නේ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියන කතාවක් නෑ. සියලුම දෙනා ඒ નિયમિત වෙලාවට පල්ලියට යනවා පල්ලියට ගිහිල්ලා ඒ කරන යාඥාව ඒ කරන වන්දනාව කරනවා. ඒ වෙලාවට පල්ලියට යන්න බැන්න ඉන්නතරක ඉඳලා හරි ඒක කරනවා. එතකොට ඒවා තුලින් ලොකු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතත් නැතත් සාමූහික වශයෙන් ලොකු එකමුතුවක් ලොකු හයියක් ලොකු බලයක් ඒවා තුල ගොඩ නැගෙනවා. එතකොට ඒවත් අවශ්‍යයි සංස්කෘතිකමය වශයෙන් මේවා පවත්වාගෙන යන්න. ඒතර බෞද්ධයෝ හැටියට අපිට වඳින පොතන එකවත් එක විදිහකට කරන්න බැරි මට්ටමකට අපි ආවොත් එතන දැන් ඔබතුමා කිව්වා වගේ ඔබතුමාගේ පහසුව යහපත හොඳ දෙයක් අරමුණු කරගෙන තමයි ඒක ආරම්භ කරන්නේ. හැබැයි ඒක සමාජයේ අනිත් අයට යම්කිසි වැරදි මඟ පෙන්වීමක් වෙන්න පුළුවන්. අර විදිහට එක් එක්කෙනා තම තමන් කැමති විදිහට දේවල් කළාට කමක් නැහැ වගේ අදහසකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට ආය ප්‍රශ්නයක් එනවා හැමෝම එකම තැනකට ගොනු කරන්න ගියාම ඒකත් එක්ක අපිත් පිරිහෙන්නට ගන්නවා සමහරලාට අනිත් සියලු දෙනා එකම අරමුණකට ගොනු කරලා අපිට නිම කරන්න පුළුවන්ද කොහොමද කරන්නේ කියන ප්‍රශ්නේත් අනික් අතට එනවා. ඉතින් අන්න එතනදී තමයි අපි මධ්‍යස්ත වෙන්න ඕන 100ට 100ක්ම අපිට අනිත් සියලු දෙනා එකපාරකට ගොනු කරලා අරන් යන්නත් බෑ. හැබැයි එහෙම යන්නේ නැහැ කියලා අපි දැන දැනම සමාජයට වැරදි වැරද්දක් කරන්න පසුබිම හදන එක සුදුසුත් නැහැ. ඒ බඳු තැන්වලදී බොහෝම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. අපි කරන්නේ හොඳ දෙයක් වුණත් ඒකෙන් අනෙක් කෙනෙක් වැරදි ආදර්ශයක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය ගෙදරින් ඉඳන් සිල් සමාදන් වෙන අයට අපි දෙන උපදේශය තමයි පන්සලට යාමේ යම් නොහැකි බවක් අසනීප තත්වයක් වෙනත් ගැටලුවක් තියෙනවා නම් ගෙදර ඉඳලා සිල් සමාදන් වුණාට කමක් නැහැ. දැන් තව සමහරු කල්පනා කරනවා පන්සලට ගියන් පස්සේ එතන ඕපදූප කතා කරන්නේ බණක් කියන්නේ නැහැ. හරියට වැඩසටහනක් කාලසටහනක් කෙරෙන්නේ නැහැ. එතනට ගිහිල්ලා කාලේනාස්ති කරනවට වඩා රූපවාහිනිය දාගත්තාම ඒකේ වැඩසටහන් ටික ඔක්කොම යනවා. ගෙදර ඉඳලා අපිට හොඳට ගුණ දහම් වඩන්න ඕන. ඒතකොට මේ කතාව ඇත්ත. සමහර පන්සල් වල එහෙම වැඩසටහන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන කතාව ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේක ඒක තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය සඳහා හැම කිරීම වර්ධන හැබැයි මේක සමාජගත කරන්න පටන් ගත්තොත් එහෙම ඒකෙන් ලොකු හානියක් වෙනවා සංස්කෘතික වෙනස්. එතකොට වැඩි කාලයක් මේ ශාසනය මේ ධර්ම පවතින්නේ නැතු යනවා. ඉතින් ඒ නිසා තම තමන් ගුණධම් වැඩිම වගේම ඒ සමස්ත පද්ධතිය ගුණධම් මත පවත්වාගෙන ඉදිරියට යන්න සහාය වීමත් අපේ හැමදෙනාගේම වගකීමක්. ඒ කියන්නේ Taman ගුණධම් වැඩිම සහ සසුන පැවැත්වීම. ඒක ගිහි පැවිදි දෙගල්ලගේම වගකීමක් වෙනවා. ඉතින් අන්න ඒවට බාධා නොවන හැටියට ක්‍රියා කරන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. එහෙමයි සනද බොහොම පැහැදිලි. දැක්කේ වංශ නැහැ.